හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි 2018 ඔක්තෝබර් මාසයේ 25 වෙනි බ්‍රහස්පතින්දා සිඩ්නි වේලාවෙන් රාත්‍රී 8ට නවසීලන්තයේ වේලාවෙන් රාත්‍රී 10ට සම්බන්ධ වෙන්නේ අභිධර්ම ප ဋ ාණ දේශනාව සහ සාකච්ඡාවටයි අද ස්වාමින් වහන්සේ අප සමග පැයක් සමග පැයක් විතර අපිට ඉන්න කාලේ තියෙන බවක් තමයි අපිට සඳහන් කළේ.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 වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරයේ වේවා ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට සුපටිපන්නාදී පිරිවෙතේ පිරිපද ආහුණී ආදී ගුණධාරීව ලෝකයාට පුණ්‍යක්ෂේත්‍රයක් වූ අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරයේ වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ අනන්ත පරිමාණ ගුණ ආනුභාව බලෙනොත් බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ හිතීමේ මෙනෙහි කිරීමේ චිත්තක්ෂණයක ඔහු වන්දනා පිළිගැනීමේ කුසල බලයෙන්ුත් අසාගෙන සිටින්නා වූ ශ්‍රාවක පක්ෂයේ විසින් මේ දක්වාම උපදවාගෙන තියෙන දාන සීල භාවනා ආදී උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන්ුත් අදත් අපි මේ පින්වත් සෑම දිනාටම කියලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ඊ타මත්ම හොඳින් නිර්වෘල්ව පැහැදිලිව තේරුම් ගන්නට හැකි වේවා සෑම දිනාගේම සිත්වලට නීවරණ ධර්මයන්ගෙන් බලපෑමක් ඇති නොවේවා ධර්මයෙන් හිත ආරක්ෂා වේවා මානසිකාරය ඇති කරගෙන සිහිය නොවන යදාගෙන පැහැදිලිව හිතින් මානසිකාරයෙන් සද්ධාවෙන් ධර්මය අසාගෙන මේ මාර්ගයක් කොටගෙන ප්‍රතිපදාවක් කොටගෙන මේ පිනේ බලෙනුත් ධර්මාර්ගයේ ගමන් කිරීමෙන් නිවැරදි සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ පින්වතුන්ට මම මේ වෙන් කරගත්ත ධර්ම කුට්ටාසේ කියලා දෙන්නේ. අපි ගිය අවස්ථාවේදී මම ධර්ම කාණ්ඩයක් කියලා දුන්නා නිස්සේපත්‍ය මුල් කරගෙන. මේ නිස්සේපත්‍ය අපි අවසන් කරා නේද මහත්තයා? මතකයි නේද? අපි අද කතා කරමු උපනිශ්‍රේපත්‍ය උපනිශ්‍රේපත්‍ය පිළිබඳව ඉදිරිපත් වෙන කියවන ධර්ම කොටාසය නිස්සය ප්‍රත්‍යයේ උපනිශ්‍රේ ප්‍රත්‍යයේ තිබෙනවා වෙනස් ස්වභාවයක් අපි යම් කිසි දෙයකට භූමියක් වන ශේස්ත්‍රයක් වන ධර්මයක් වන කාරණයක් වන පදනමක් වන දේ මිශ්‍රේ ධර්මයේ හැටියට තේරුම් ගත්තා. උපනිෂේ කියලා කියන්නේ ඒකෙම තවත් වෙන ස්වරූපයක් ගත්ත දෙයක්. උපනිෂේ ප්‍රත්‍ය හරියට කියනවා නම් බලවත් කාරණය බලවත් හේතුව බලවත් වූ හේතුවක් බලවත් වූ කාරණයක් බලවත් වූ උපකාරක ධර්මයකට කියනවා මේ උපනිශ්‍රය වන ප්‍රත්‍ය කියලා. ඒ අපි හැම කෙනාගේම තිබෙනවා ජීවිතයේ සම්මුති හැටියට ගත්ත මනුස්ස එයා මිනිස්සයා දෙවියා සත්වයා තුළ පරමාර්ථ ධර්ම හැටියට ක්‍රියාත්මක වන ධර්මකාණ්ඩ හතරක් තිබෙනවා චිත්ත ධර්මය චෛතසික ධර්මය රූප ධර්මය නිර්වාණ ධර්මය කියලා මේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන ධර්මතා හතරෙන් මේ චිත්ත චෛතසිකයෝ ලෞකික පැත්තට බර වෙලා තිබෙන හේතුඵල ධර්මයන්හි ක්‍රියාත්මක වෙන ධර්ම ස්වභාවයක්. චිත්තචෛසික ධර්මියෝ ඒ චිත්තචෛසික ධර්මයෝ නාම ධර්ම කාණ්ඩය ඇති වෙන්නේ මතු වෙන්නේ උපදින්නේ යම්කිසි හේතුවක් ඇතුවයි ආන්න ඒ චිත්තචෛසික ධර්මයෝ මතුවෙන්ට හටගන්ට උපදින්ට ඉදිරිපත් වෙන බලවත්ම හේතුවට බලවත්ම කාරණයට කියනවා උපනිශ්‍රේ ධර්මයේ හෙවත් උපනිශ්‍රේ ප්‍රත්‍ය ස්වභාවය කියලා. ඒ උපනිශ්‍රේ ප්‍රත්‍යයේ තිබෙන්නා වූ කරුණ ටිකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ උපනිශ්‍රේ පත්‍ය මීට ඉස්සරවලත් අපි කියලා තියෙනවා. නමුත් මේ මේක කාරණේට බැස ගැනීම සඳහා මේකේ මතු කර දීමක් කරන්නට වෙනවා. චිත්තචෛසික ධර්ම පහළ වෙන්නේ අපි හිතමු හිතක් පහළ වෙන්නේ ඒ දැනට පහළ වෙන්නා වූ හිතට කලින් තිබිච්ච හිතක යම්කිසි තල්ලුවක් බලපෑමක් උපකාරක ධර්ම ස්වභාවයක් නිසා එහෙම නැත්නම් ඒ ඉස්සල්ලා හිතෙන් පහළ වෙච්ච හිතෙන් මොකක් හරි දෙයක් අල්ලලා කියලා හුරු කරලා දුන්නේ නැත්නම් ඊළඟ හිත පහළ වෙන්නේ ඒක නිසා හිතක් මේ පහළ වෙනකොට ඒ හිතට ඉස්සර වෙලා ඇතිවෙච්ච හිතින් ඒ චෛතසික ධර්මයන්ගෙන් ලැබෙන්නා වූ බලවත් උපකාරයක් වෙනවා. ඒ බලවත් උපකාරයට උපනිෂේ ප්‍රත්‍ය ශක්තිය උපනිෂේ ප්‍රත්‍ය ගුණය කියලා හඳුන්වනවා. ඒ ක්‍රමය එය ඒක මේ ඉස්සෙල්ලා හිතින් ලබා දෙන ශක්තිය ආකාර තුනකට විදි තුනකට ක්‍රම තුනකට පෙන්눔 කරනවා විස්තර කරනවා අපි දැනගත්තා මීට කලිනුත් පත්‍ය ධර්ම උපනිෂ්ඨ පත්‍ය තුන් ආකාරයකට විස්තර වෙනවා. ආරම්මන වශයෙන්, අනන්තර වශයෙන්, ප්‍රකෘති වශයෙන්. ඒ කියන්නේ ආරම්මණය උපනිෂ්ඨේ පත්‍යක් වෙනවා. ඒකට කියනවා ආරම්මන උපනිෂ්ඨ පත්‍ය කියලා. අනිත් එක තමයි කලින් පහළන හිත අනන්තර ස්වરૂපෙන් උපනිෂ්ඨ පත්‍ය වෙනවා. අනිත් එක ප්‍රකෘතියක් හැටියට ස්වභාවයෙන් ඉදිරිපත් වෙන කාරණයක් හැටියට මේ ඉදිරිපත් වෙන ප්‍රකෘති උපනිශ්‍රේ කියලා. ඉතින් මේක අහගෙන ඉන්නා වූ මේ පින්වතුන්ට අද මේ කියලා දෙන්නේ උපනිශ්‍රේ ධර්ම ස්වභාවය නිසා විශේෂිත බලවත්ම කාරණේ නිසා බලවත්ම කාරණයක් වන නිසා මේකේ ප්‍රභේදයක් කියලා ඕනේ ඉස්සරහට යන්න. මේක තුන් ආකාරයකට විස්තර කරන නිසා අපි තුන් ආකාරයකටම මේක ගෙනියන්න විසිද්ධ වෙනවා. නැත්තම් තේරුම් ගැනීම තිබෙනවා ගැටලු සඳහා හිර වෙන තැන. මේ ගතිය කියනවා නම් මේ අපේ මේ පින්වතුන් මේ අහගෙන ඉන්න ධර්ම කාරණා ටික ඒ ටිකේ ක්‍රියාකාරී ස්වභාවය කියනවා නම් හරියට කාන්දම් කෑල්ලක් ඇල්ලුවාම කාන්දම් කෑල්ලක් ඇල්ලුවාම ඒ කාන්දම් කෑල්ලට පුංචි පුංචි ඔය තිබෙන ඔය ඇල්පෙනි තියෙම ඇදලා ගන්න ගතියක් තිබෙනවා. අපිට කාන්දම් කෑල්ල පේනවා අල්ලන්න පුළුවන්. බරකුත් තිබෙනවා පේනවා අල්ලා ගන්න පුළුවන්. ඒ වගේම ඇල්පෙනිත්තක් ඉදිකට්ටක් ඒකට ග්‍රහණය වෙන වස්තුවක් අපිට පුළුවන් දැක ගන්න. ඒ වුණාට ඒ කාන්දම් කෑල්ලේ තිබෙන්නා වූ ඒ ඇද ගැනීමේ ಗುಣ ස්වභාවය ඇද ගැනීමේ ශක්තිය කුමන වර්ගයේ එකක්ද කියන එක තේරුම් ගන්නට අමාරුයි. හැබැයි කාන්දම් කෑල්ලට අර පුංචි වස්තුවක් ඇදී යන විදිය නම් පේනවා. ඒ වුණාට ඒ ඇදී යන විදියේ ක්‍රියාත්මක ක්‍රියාකාරී ස්වභාවය හරී සිවුම්. හරිම සිව්. ඒ වගේ තමයි හිතක් පහළ වෙලා ඒ හිතක් නැති වෙනකොට තව හිතක් පහළ වෙනවා. චිත්තයක් පහළ වෙලා ඒක නැති වෙනවා ඊළඟට තව එකක් පහළ වෙනවා. තවත් හිතක් පහළ වෙනකොට ඒ පහළ වෙන හිතට කලින් පහළ වෙලා තිබෙනා වූ හිතින් යම්කිසි මේ ගැම්මක් බලයක් ඉස්සරහට තල්ලුවක් ප්‍රධාන කාරණයක් වෙලා ඊළඟට ඇතිවීම කරන්ට මේ යම්කිසි ශක්තියක් තියෙනවා. ඒ අපි හිතමු මෙහෙම මේ බලවත් කාරණා ගොඩක් තියෙනවා දැන්. ඉස්සර වෙලා පහළ වෙච්ච සිතේ චෛතසිකයි චෛතසික ධර්ම ගොඩකුයි තියෙන්නේ. ওই චිත්ත චෛතසික රංචුවෙන් ඒ ගොඩෙන් දෙවෙනි සිත පහළ වෙනකොට ඒ දෙවෙනි සිතට මතුවෙන්න ඔය ඔක්කොගෙම එකක් හරි බල ගැනීමක් කරනවා. ඔක්කොම නෙවෙයි. ආන්නේ බල එක කියන්නේ උපනිශ්‍රේ කියන. එතකොට ඒක ආරම්මන උපනිශ්‍රේ කියලා කියනවා එකක්. ආරම්මන උපනිශ්‍රේ කියලා කියන්නේ දැන් යම්කිසි චිත්තචෛසික සමූහයක් පහළ වෙන්න අරමුණක් හැටියට ඉදිරිපත් වෙලා එන එකට කියනවා ආරම්මන උපනිශ්‍රේ කියලා. අපි ඉස්සර වෙලාම අන්න ඒ කාරණේ තේරුම් ගනිමු. අර අනිත් ඔය අනන්තර ස්වභාවයෙන් කියන කතාවට යන්න කලින් මේ දැන් බලන්න මෙහෙම ප්‍රායෝගික බැලුවාම මේ වෙලාවේදී අපි මේ අභිධර්ම සාකච්ඡාව ධර්ම සාකච්ඡාව සිද්ධ කරනවා. මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරනවා කියලා කියන්නේ චිත්තචෛසික ටිකක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ චිත්තචෛසික ටික ක්‍රියාත්මක කරන්ට අපිට දැන් මේ මේ චිත්තචෛසික ධර්ම ටික ක්‍රියාත්මක වෙන්න මොකක් හරි දෙයක් ඕනනේ. දැන් අද මේ එකතු වෙලා ඉන්න මේ බණ ඇසීම ධර්ම සාකච්ඡාව කියන එක වටේ තමයි. ওই විශාල පිරිසකගේ ওই හිතවල පහළ වෙන ධර්මයේ අරමුණු කරන සිත් චෛතසික ටික දැන් ගොනු වෙලා මතුවෙන්නේ. බණ ඇසීම කියන කාරණය ප්‍රධාන කාරණයක්. විශේෂ කාරණයක් වෙනවා. ඊළඟට අපි හිතමු ගිය සතියේ අපි බණක් ඇහුවා කියලා. ඒ ගිය සතියේ ඇසුවා වූ බණ මේ වෙලාවේදී අතීත වශයෙන් හිතනවා. ගිය මාසේ අහපු බණ අපි අතීත වශයෙන් හිතනවා. දැන් ටිකකට වෙලා කලින් ටිකකට කලින් කියපු බණ හිතනවා. එහෙම හිතනකොට ඒ කියපු දේ හිතනකොට අහපු දේ හිතනකොට ඒ දැන් පහළ වෙන්නේ චිත්තචෛසික ටිකක් අර පරණ දෙයක් අරමුණු කරගන්නේ සිද්ධියක් කාරණයක් මුල් කරගෙනනේ ඒ බණ ඇසීමක් මුල් කරගෙනනේ ආන්න ඒක අරමුණු කරගන්නකොට ඒ පරණ දේ අහපු කාරණය අහපු බණ හිතපු බණ, අහපු ප්‍රශ්න සියල්ලක්ම ආරම්මන වශයෙන් මේවට බලපාන. ඒ වගේම අපි හිතමු සීල සමාදානයක් ඒ වගේම දන් දීමක්, ඒවත් සමාදානයක් වෙනත් මොකක් හරි උත්සවාකාරයෙන් සිද්ධ කරපු දෙයක් මේ වගේ දෙයක් කරලා ඊට පස්සේ ඒ දේ නැවත නැවත මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කරන හිත්වලට අර ටික ලොකුවට ලොකුවට ලොකුවට ලොකුවට එනවනේ. ඒ වගේම තමයි දැන් බලන්න දැන් මේ මාසයකට දෙකට කලින් අර අපේ අනුරාධපුර පින්කමක් කරා. ඒ අනුරාධපුරේ පින්කමේ ඒ සිද්ධිය අනුරාධපුර ඒ සිද්ධ කරපු පින්කමේ ඒ ඒක ලොකුවට ප්‍රධාන වශයෙන් අරමුණු වෙලා අපිට ඒ පිළිබඳව සිද්ධ වෙච්ච විදියේ කාරණේ දැන් මතක් වෙනවා. අනිත් දේවල් දැන් ගිය මාසයේ හරි ඊට ඉස්සෙල්ලා මාසේ අපි අගෝස්තුනේ තිබ්බේ අගෝස්තු මාසයේ සිදුවෙච්ච කරුණු මොනවාද කියලා අපි හිතුවොත් මොනවද අපි කරලා තියෙන්නේ මොනවද අපි සම්බන්ධච්ච දේවල් කියලා බැලුවම <clears throat> ඔය පින්කමත් එකකට එනවා හැබැයි ඒ මාසේ සිද්ධ කරේ ඕක විතරක් නෙවෙයි. තව ගොඩාක් කරුණු කාරණා ගිය ගමන් බිමන් සිදු කරපු දේවල් තිබෙනවා. ඒ අතරින් මේ මේ කාරණය පින්කම කියන එක ඉලිප්පිලා එනවා. ආන්නේ ඉලිප්පිලා ප්‍රධාන වශයෙන් අපේ හිත ඒකට අද්දලා ගන්නකොට අන්න එකට කියනවා උපනිශ්‍රේෂ භාවය උපනිශ්‍රේ ශක්තිය කියලා. ආරම්මන වශයෙන් ඒක උපනිෂ්ඨේ වෙනවා. ඒ කියන්නේ අපේ හිත හරියට අද්දලා ගන්න පුළුවන් ඒ බලවත් කාරණේ. ඒ වගේ ඔය අපේ හිත්වලට අරමුණු වෙන දේවල් වල තිබෙනවා තක්සේරු කරලා ගත්තයින් පස්සේ ලොකු විශාල ස්වභාවයේ දේවල් තිබෙනවා පොඩියට පොඩියට තියෙන දේවල් තිබෙනවා ඒකේ අපේ හිත ආරම්මණය ලොකුවට විශාලයට හදලා ගන්න එකට හදලා ඒ ආරම්මණය චිත්තචෛසික ධර්මයන් පහළ වීමට ඉලිප්පිලා මතුවලා එන එකට කියනවා ආරම්මන උපනිෂද් ප්‍රත්‍ය කියලා. ඔය ආරම්මන උපනිෂද් ප්‍රත්‍ය හදන්නට මේ තායිලන්තයේ එක වැඩක් කරනවා. ඒ තමයි ඔය තායිලන්තයේ තිබෙන අවුරුද්දකට සැරයක් කරන මේ මහ විශාල පින්කමක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේලා දහස් ගාණක් ලක්ෂ ගාණක් ඇවිල්ලා ඒක පෙරට තියලා එහෙම තමයි ඒක කරන්නේ. ඒකේ පරමාර්ථය ඇහුවෙන් පස්සේ කියන්නේ උපනිෂ්ඨ ප්‍රත්‍ය ශක්තිය දීරට. ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී ඒ මරණයට පත් වෙන එක්කෙනාට දිව්‍ය ලෝකාදී ස්ථානවල උපදින්න ලොකුවල ලොකුවට මතුවෙන ශ්‍රද්ධාව ඉතිරෙන ලොකුවට මතුවෙනා වූ ලොකු ආරම්මණයක් හදලා දීමටලු ඒක ඒ විදිහට මේ ග්‍රෑන්ඩ් ස්කේල් එකකින් ඒක කරනවා කියන්නේ අන්න ආරම්මන උපරිසරපත්‍ය ඒ කියන්නේ අනිත් ඒවා ජීවිතේ කරපු කියපු දේවල් ගොඩක් තියෙනවා හැබැයි. හැබැයි මේක ලොකුට අල්ලා දුන්නාන් පස්සේ මේක ආරම්භණයේ වශයෙන් මහවිශාල බලවත් එකක් වෙනවා. ආරම්භන උපනිෂත්පත්ති. ඒ වගේම දැන් හිතට අරමුණු වෙන දේවල් තිබෙනවා. ඒ හිතට අරමුණු වෙන දේවල් අතර සමහර ඒවා තියෙන වැදගැම්මක් නැහැ. ඒකේ ඒ තරම් හිත රැඳෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා සත්‍යයක් ඒකේ ගියයින් පස්සේ අරමුණු ගරු කිරීමත් පිළිගැනීමත් සබා ගැනීමත් හොඳ නිසා ඒකේ තිබෙනවා ඒකට ඒම් වෙලා ඒ පැත්තට හැරිලා චිත්තජයසික පහළ වෙන්න හේතුවක් වෙනවා ආරම්භන ඒකට කියනවා ආරමුණු ප්‍රසිද්ධපත්තිය කියලා. හොඳ පැත්තටත් එහෙමයි නරක පැත්තටත් එහෙමයි. දැන් ඔය අකුසල් සිත් පහළ වෙන්න තණ්හාව රාග දේශ පහළ වෙනවා ඒ වගේ මෝහය සමහර දෘෂ්ටි හරි බලවත්නේ ඒ වගේ දෘෂ්ටිගත වෙනකොට ඒ වගේම තණ්හාව ලෝභය පහළ වෙනකොට ඒ ලෝභය ලෝභයට දැසගන්න සතුට වෙන්න ලෝභය නිකන් ගිහිල්ලා පීනලා යන්න ලෝභය ගිහිල්ලා ඒකේ ගැවසෙන්න ලෝභයට ගරු වෙන ආරම්මණයක් තියෙනවනේ ඒකට කියනවා ආරම්මණු ප්‍රසේති ප්‍රත්‍ය ස්වභාවය කියලා. දැන් ඔය මම කී අනේ බලවත්කමයි. ආරම්මණයේ බලවත්කම නිසා කොහොමද චිත් හැසිර පහළ වෙන්නේ කියලා. ඊළඟට තව එකක් තිබෙනවා. ඒ තමයි මේ අරමුණු වීම කියන එක වර්තමානයේ විතරක් නෙවෙයි. වර්තමානයයි අතීතයයි අනාගතයයි කියන අවස්ථා තුනටම අදාළයි. අපි පරණ දේවල් සිද්ධ වෙච්ච දේවල් අරමුණු කරලා අරමුණු කිරීමෙන් සිත් පහල කරගන්නවා. ඊළඟට අනාගතේ කරන්න තියෙන දේවල් ගැන හිතලා සිත් පහළ කරගන්නවා වර්තමානයේ තියෙන දේවල් සම්බන්ධයෙන් සිත් පහළ කරනවා අතීතයට ගියාම මහ ලොකු ලොකු ප්‍රධාන ප්‍රාණ සිද්ධ වෙච්ච දේවල් තිබෙනවා. ආ ප්‍රධාන ඒවා ගොඩක් තියෙනවා. අනාගතයේදී කරන්න තියෙන දේවල් වලත් තිබෙනවා. වර්තමානයේ යම් යම් දේවල් තියෙනවා. ඒකේ ඔය අරමුණු වීම. ඔය කියනා වූ දේවල් අරමුණු කරනකොට ඔය විදිහට ස්ථාන තුනකට ප්‍රධාන වශයෙන් යනවා. ඒ වගේම තමයි ඔය අකුසල පැත්තටත් එහෙමයි කුසල පැත්තටත් එහෙමයි. අපි මේ මේ ආරම්භ ප්‍රත්‍යයට අනුකූලව සිද්ධ කරන කතා කරන කුසල මේ කියන්නේ ඒකට අපි කියන්නේ විග්‍රහ කරන වීති ක්‍රමයක් අරගෙන බලමු. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිෂේ පච්චයේන පච්චයෝ ආරම්මන උපනිෂේ වශයෙන් අනන්ත උපනිෂේ වශයෙන් පකතු උපනිෂේ වශයෙන් මේ මේක කියන්නේ කුසලෝ ධම්මෝ. කුසල ධර්මයක්. කුසලස්ස ධම්මස්ස. තවත් කුසල ධර්මයකට. ප්‍රධාන ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රධාන සම්ප්‍රත්‍ය ශක්තියෙන් උපනිෂ්ක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කරුණු තුනක් කියනවා ආරම්මන උපනිෂ්ක්‍රේ වශයෙන් අනන්ත උපනිෂ්ක්‍රේ වශයෙන් ප්‍රකටි උපනිෂ්ක්‍රේ වශයෙන් ඒකේ දැන් මේ කතා කරන්නේ ආරම්මන උපනිෂේ විතරයි. ඒක සිද්ධ වෙනවා මෙහෙම. දානං දත්වා සීලං සමාධිත්වා. උපෝසත කම්මං කත්වා තං ගරුං කත්වා පච්චවෙක්කති. දානයක් දීලා. සීලමේ පින්කමක් සිද්ධ කළා සමාධිලං සමාධිත්වා. උපෝසත කම්මං කත්වා. පොහොයේ සිල් සමාදක් වීමක් සිද්ධ කරලා. මේක දාන සීල වශයෙන් කරන්නේ. තං ගරුන් කත්වා පච්ච වෙක්කති. ඒ කරපු දේ හරි හොඳයි. හරි වටිනවා. මට සිද්ධ වෙච්ච දේ හොඳයි කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනවා කියලා කියන්නේ නිකන් මේකින් නෙවෙයි. හිතින් මෙනෙහි කරා. හිත අතීතයේ කරපු දෙයකට හිත හරවනවා. හොඳට මෙනෙහි කරනවා. අන්න ඒ වෙලාවේදී මේ පහළ වෙන්නා වූ චිත්තචෛසික ධර්ම සමුදායට නාම ධර්ම සමුදායට අර කරපු ලොකු වැඩේ අර කරපු සමාදාන බලවත් වැඩේ ආරම්මන උපනිෂේ ශක්තියෙන් ශක්තිය ශක්තිමත් වෙලා ඒක සමහරට යන්නේ ඒ තරමට බලවත් වෙන අපි දෙමු දඹදිව ගියක් කියලා ඒ වගේ දේවල් සාමාන්‍ය දේවල් නෙවෙයිනේ. එතකොට නිකන් ගොඩාක් ගොඩාක් ගොඩාක් මේ පැත්තට හැරිලා උදේට නැගෙනකොටත් ඒක මතක් වෙනවා. ඒ වගේම හැන්දෑවටත් මතක් වෙනවා. කවුරු හරි කෙනෙක් ඒ සම්බන්ධව ගියා නම් එතකොට මතක් වෙනවා. අන්න ඒ වගේ කුසල ධර්ම සමුදායක් නැවත පහළ වීමට ඉස්සර වෙලා කරපු පින්කම Tamanට උපකාර වෙනවා. ආන්න ඒ උපකාර වෙන බවට කියනවා ආරම්මන උපනිස්සය ස්වභාවය කියලා. ඉතින් අර වගේ යන්නේ ඉතින් අපි දන්නවනේ මේ චිත්ත peeli යනවා දිගට චිත්ත peeli peeli peeli peeli චිත්ත වීති ගිහිල්ලා ආරම්මණයට ආරම්මණයට ඉස්සරහට ගිහිල්ලා වදින. ඉතින් ඒක අරමුණු කරගෙන මෙහෙ දිගට දිගට පේලි පේලි වටිනවා. පුබ්බේ සුචින්නානි ගරුංකත්වා පච්ච වෙක්කති. Taman විසින් කරපු හොඳ දේවල් සුචින්නානි ගරුංකත්වා පච්ච වෙක්කති. පෙර කරපු දේවල් හොඳ දේවල් නැවත නැවත හිත හිතා බලබලා ඉන්නවා එතකොටත් වෙන්නේ අරමුණු උප ආරම්මන උපනිෂේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම. ඊළඟට ඔය කරුණු දෙක ඇවිල්ලා මේ සාමාන්‍ය ලොකු අරමුණු දෙකක්. ඒ කියන්නේ සීලමේ වශයෙන් සුචින්න කර්ම ධර්ම වශයෙන්. මහංගත හැටියට මේ විදිහට කියනවා. මහගත කියලා කියන්නේ කාමාවචර ආරම්මන වලින් ටිකක් උඩට ගිය තැන ධ්‍යාන අභිඥා ඒ වගේම ලෝකෝත්තර සිත් ඥානා වොට්ටහිත්වා ඥානං ගරුංකත්වා පච්චවෙක්කති ධානයකින් ධානයකටපත් වෙලා ධ්‍යාන ආරම්මණයත් එක්ක ඉඳලා ධ්‍යානෙන් කොට ඇවිල්ලා ධානා වුට්ට හිට්වා. ධානං ගරුං කත්වා. ධ්‍යාන ආරම්මණය ධ්‍යානයේ තියෙන සැපය ධ්‍යානයේ සාන්තිය මෙනෙහි කර කර පච්චවෙක්කති පත්තිවේක්ෂා කරනවා මෙනෙහි කරනවා හිතා බලනවා. එහෙම බලනකොට ඒ ධානය අරමුණු කරගෙන දැන් ධානය නැහැ. හැබැයි මේ වෙච්ච එකක් කියන්නේ. වෙච්ච අත්විඳපු ධානයක ආපසු හැරී බලන එකට කියනවා ඥානාවුට්ඨ හිත්වා ඥානං ගරුංකත්වා පච්චවෙක්කති ඥානෙ නැගිටේ ඥානය අරමුණු කරව සිත් පහල කරනවා ඒකට කියනවා මේ මහග්ගතය මහග්ගත සිත් කුසල ආරම්මණික වශයෙන් අරමුණු කරනවා කියලා. ඒකට මේ වෙලාවේදී සිත් පහළ වෙන්න මේ මේ වේදාවේ පහළ වෙන හිත් ටික ඔක්කොම හොඳ දෙයක් නේ. හොඳ අරමුණක් නේ අරමුණු කරන්නේ. එතන තියෙන්නේ උපනිෂ්ක්‍රිය ප්‍රත්‍ය ශක්තිය. ආරම්මන වශයෙන්. තව ටිකක් ඉස්සරහට ගියයින් පස්සේ දැන් දානමය වශයෙන් කාමාවචර ආරම්මණය සීලමය වශයෙන් උපෝසත වශයෙන් කාමාවචර ආරම්මණය තවත් වෙන වෙන යහපත් දේවල් කිරීම වශයෙන් සුචින්න කම්ම ආරම්මණය ඒ ටික හැරුණයින් පස්සේ ඒ ටික ඇරුණන් පස්සේ තව තියෙනවා මහග්ගත සිත්. තවත් ඉස්සරහට ගියාන් පස්සේ ශේක පුජ්‍යලයා පිළිබඳ. ඒ කියන්නේ ශේක පුජ්‍යලයෝ සෝවාන් සකදාගාමි අනාගාමි තත්වයට පත්වෙච්ච ආර්ය උත්තමයෝ සෙක්ඛා ගෝත්‍ර භූම් ගරුම් කත්වා පච්ච වෙක්කති. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලයන්ට පත් වෙලා ඒ தത്വයට ගොඩ වෙලා ඉන්න ආර්ය හිත ආර්ය හිතට අපි හිතුවොත් එහෙම මේ මොකද්ද වටින්නේ කියලා. මොකද්ද වටින්නේ ආර්ය හිතකට? සෝවාන් උත්තමයන්ගේ හිතවලට මොකද්ද වටින්නේ? ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය උත්මයන්ට වටිනාම උතුම්ම වැඩිපුරම උතුම්ම ඒ තමයි ඒ මාර්ග සිත් ඵල සිත් ඒ වාගේම විශේෂයෙන් මෙතන තියෙනවා ඔය මාර්ග සිතට හිත හරවා දෙන්නා වූ සිතක් තියෙනවා නිර්වාණය පැත්තට හිත හරවන ගැම්ම ලබා දෙන ගතියක් තියෙනවා ඒකට කියනවා ගෝත්‍ර භූෂණ ඒ ගෝත්‍ර වූ හිත හරියට වටිනා දෙයක්. ඒ කියන්නේ නිවන් පැත්තට හැරුණා කියන එකනේ. නිවන් පැත්තට හැරිලා. හැබැයි කෙලෙස් නැති කරේ, කෙලෙස් දැව්වේ නිවන් හොඳට ස්පර්ශ කළා, හොඳට දැනගත්තේ මාර්ගසිත. ඊට කලින් මාර්ගසිතට කලින් මේ හිත හරවන තැනක් තියෙනවා. ඒකට කියනවා ගෝත්‍ර වූ අවස්ථාව කියලා. ඒ ගෝත්‍ර වූ හිත පස්සේ මෙනෙහි කරනවා. පස්සේ මෙනෙහි කරන්නේ කාමාවචර ජවන් හිත්වලින්. කාමාවචර ජවන් හිත් මේ වෙලාවේ පහළ වෙනවා නම් කෙනෙක් ආරයකට කොට ඒ හිතට පහළ වෙන අරමුණු කරන්ට අරමුණු වෙන්නේ මම මේ විදිහටයි ධර්මයට ගියේ මේ විදිහටයි නිවනට ගියේ කියලා ඒ ගිය විදිහ හැරිච්ච විදිහ මෙනෙහි වෙනවා. මේකෙදි හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ හරි පරිස්සම් වෙන්න ඕනේ මේ පින්වතුන්. ඒ කියන්නේ මේකට අරමුණු වෙන අරමුණ. දැන් සීක පුජ්‍යලයෝ නිවන් අරමුණු කරගෙන ඉන්න වෙලාවක නෙවෙයි ඔය මාර්ග ඒ කියන්නේ ගෝත්‍ර බුහිත මෙනෙහි කරන්නේ. නිවන් අරමුණු කරගෙන ඉන්න වෙලාවට ඒක කෙරෙන්නේ දකින්න වෙලාවට මාර්ග සිතින් නැත්නම් ඵල සිතින්. එහෙම වෙලාවක් නෙවෙයිනේ. මේ කියන්නේ කාමාවචර කුසාසිට්වරට. කාමාවචර කුසාසිට්වරට අරමුණු කරන අරමුණු වෙන අරමුණු කරන දේ. කාමාවචර කුසාසිතකින් තමයි ගෝත්‍ර දුසිත අරමුණු කරන්නේ. කාමාවචර සිතකින් නිවන් අරමුණු කරන්න බෑ. ඒකට සුදුසු නෑ. ඒකට හයිය නෑ. ඒ කාමාවචර සිතක් නිවන් අරමුණු කරන්න බෑ. ඒකට ලෝකෝත්තර හිතක් තියෙන්න හැබැයි කාමාවචර ලෝකෝත්තර සිතකින් පළවෙනි ගෝත්‍ර වූ නිවනට හැරෙන හිතින් මෙහෙම දෙයක් වුණා කියන බව විතර අර මේ සෝවාන් එහෙම නැත්නම් මේ කාමාචර සිතකින් දැනගන්න පුළුවන්. ඊළඟට තියෙනවා දැන් ඕක චිත්ත වීතියක ක්‍රමානුකූලව ඕක සිද්ධ වෙන්නේ. අපි ඒක කිව්වා මේ තෙස්තලා කිව්වා යාර දැන් කොහොමද ඔය ගෝත්‍ර භූෂිතක් ඇති වෙන විදිය ගෝත්‍ර සිතක් ඇති වෙන්නේ හොඳට ධර්මයේ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ කියන්නේ ලක්ෂණ දැනගෙන ලක්ෂ සංස්කාරයන්ගේ ලක්ෂණ දැනගෙන ලක්ෂණ දැකගෙන ඒ වගේ තිබෙන්නා වූ මේ බිදී යන අනිත්‍ය ලක්ෂණය හරි දුක්ඛ ස්වභාවය හරි පවත්තන්ට බැරි නොහැකියාව ලක්ෂණය හරි එහි කිසිම ආත්මීය తත්වයක් නෑ කියන බව එක හරි අයින් කරලා ඒ ඒක තේරුම් ගන්නකොට ඒක දිහා බලාගෙන ඉන්න වෙලාවේදී ඒකෙන් ඉවත් වෙලා එහෙම නැති තැනක් තියෙනවා කියලා හැර දැනගන්න හැරෙන තැන. ඒක ඇති වෙන්නේ මනෝද්වාර ওই භවංග සිත කඩාගෙන ඒ වගේම භවංග සිත අයින් වෙලා ඊට පස්සේ ඇති දැන් මේක මේ පංචද්වාරාවර්ජණයකින් නෙවෙයි නිවන් දකින්නේ මනෝද්වාරාවර්ජණයට ඒකානේ මනෝද්වාරාවර්ජණයේ තිබෙන ශක්තිමත් හැරවීමකින් මේක වෙන ලයින් එකකට හරවනවා ඊට පස්සේ ඇති වෙනවා පරිකර්ම වශයෙන් උපචාර වශයෙන් අනුලෝම වශයෙන් කියලා සිත් තුනක් පහළ වෙනවා පිළිවෙලකට මනෝද්වාර ආවජනයට පස්සේ එහෙම ඇතුණාට පස්සේ තමයි ඥාන සම්පයුත්ත ඥා කාමාවචර ඔය අනුලෝම ඥාන සම්පයුත්ත සිත්තුවා ඒවා පහළ වෙලා වුණාට පස්සේ තමයි නිර්වාණය අරමුණු කරන්නා වූ නිර්වාණය පැත්තට හැරි පහළවන්නා වූ ගෝත්‍ර වූ කියන්නා වූ හිත සාන්තව උපදින්නේ. ඉතින් මේ ඒ හිත ට අනතුරුව පහළ වෙන්නේ කෙලෙස් නසන දවන නිර්වාණය හොඳට අහු කරගන්න මාර්ගසිත. මාර්ගසිතට කලින් පහළ වෙන්නේ ගෝත්‍ර භූහිත. දැන් මේ ගෝත්‍ර භූහිත අරමුණු කරන හැටි තමයි කියන්නේ. ආන්න ඒ බව තමයි සෙක්ඛා ගෝත්‍ර බුක් ගරුංකත්වා පච්චවික්කති කියලා කියන්නේ. ඊළඟට තියෙනවා විශේෂයෙන්ම ඔය පළවෙනි අවස්ථාව. තව තියෙනවා අපි කතා කරා සෙක්ඛා වෝදානං ගරුංකත්වා පච්චවික්කති. සයික්සයෝ ඒ කියන්නේ සයික්සෝ ඔය ඊට ඉහළ සත්‍යයට ගියා වූ සකදාගාමි බවට ඊළඟට අනාගාමි බවට ගියා වූ ආර්ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ස්වාමින් වහන්සේලාත් එහෙම නැත්නම් ඒ ආර්යයන් වහන්සේලා ගෝත්‍ර භූ කතාවක් කරනවාද කියලා. ඒ ගෝත්‍ර භූ අවස්ථාව ඒ උන ආර්යයන් වහන්සේලාට අදාළ කරගන්නේ නැහැ. හේතුව නිර්වාණයට ඉස්සර වෙලාම හැරිච්ච තැන තමයි ওই ගෝත්‍ර භූෂිත. ඒක සෝවාන් මාර්ගය. ඊට පස්සේ ඇති වෙන්නේ ඒක තහවුරු කරන්නා හිත. ඉස්සා දැන් මාර්ගසිතින් ඵලසිතින් නිර්වාණේ අත්විඳලා හැප්පිලා තියෙන එකක් නේ. ඒකට අනා සකදාගාමී ආනාගාමී ආරි උත්තමයන් වහන්සේලාට අර ගෝත්‍ර භූහිතට වඩා තියෙන්නේ උන්වහන්සේලාගේ හිතේ අර පිරිසුදු කිරීම වශයෙන් පැහැදිලිව පහළ වෙන්න පහළ වෙන්නා වූ වෝදාන චිත්තයයි. ඒක නිසා කියනවා සෙක්ඛා වෝදානං ගරුංකත්වා පච්චවෙක්කති ශෛක්ෂකයෝ කියන්නා වූ උත්මයෝ ඉහළ තත්ත්වයටපත් වුණා වූ ආර්යයන් වහන්සේලාට පැහැදිලි වෙන්නේ අරමුණු කරන්නේ ආරම්මන උපනිෂේ පත්‍යම් ප්‍රතිවේක්නේ උන්වහන්සේලාගේ වෝදාන චිත්තයයි ඒ වෝදාන කියන එකත් ඔය මාර්ග චිත්තය ගාවටම කලින් ගෝත්‍ර වූ හිත පහළ වෙච්ච තැන පහළ වෙන්නේ. හැබැයි සකදාගාමි ආර්යයන්ට ගෝත්‍ර වූ හිත නැහැ. ඒක නිසා තමයි වෝදාන හිත පහළ වෙන්නේ. ඊළඟට කියනවා මෙහෙම. සෙක්කා මග්ගා වුත්තහිත්වා මග්ගං ගරුං කත්තා පච්චවික්කති. සෙක්ඛා මග්ගා වුට්ඨහිතා මග්ගං කරුං කත්තා පච්චවේකති. සිදුවෙච්ච සිදුවීම පිළිබඳව තමන් නිවන් අව අරමුණු කරපු බව පිළිබඳව ගෝත්‍ර භූහිත හරහා සෝවාන් වුණා වූද ඒ වගේම වෝදාන හිත හරහා නිවන් සහවුරු කරගත්ත සකදාගාමි ආගයාම උත්සමයෝද උන්වහන්සේලාට මේ මාර්ගය හිත ඒකින් ලබා දීපු සාන්තිය ඒකේ තිබෙනා වූ මේ ඒ තිබෙන ශක්තිය නිවනට ගෙන ගියේ විදිය නිවන ස්පර්ශ කරපු විදිය මෙනෙහි කරනකොට අන්න මාර්ගසිත දැන් නැහැ. නමුත් අතීතයේ වෙච්ච සිදුවීම පිළිබඳව මෙනෙහි කරනකොට උන්වහන්සේලාට මේ ආරම්භ උපනිෂද පත්‍යයෙන් මේක ප්‍රත්‍ය වෙනවා. මේ විදිහට මේ කියන්නේ පෘතජන භාවයේ සිටින්නා වූ කල්යාණ මිත්‍රයන්ටත් ඊළඟට ආර්ය භාවයේ සිටින්නා වූ ආර්ය தත්වයට පත්වෙන්න ලංව සිටින්නා වූ කල්යාණ මිත්‍රයන්ට ආර්ය භාවයට ඉස්සෙල්ලා පත් වුණා වූ සෝවාන් මාර්ගඵල අවබෝධ කරගත් උත්මයන්ට හේතු අරමුණු වන්නා වූ ඊළඟට සයික්ස් කියන හැටියට මේ සකදාගාමී අනාගාමී ආර්යයන් වහන්සේලාට අරමුණු වන්නා වූ මේ කොටස් තේලි හයක් හයක් අපි මේ පින්තුන්ට මතක් කරා ආරම්මන උපනිශ්‍රේ කියන එක සිද්ධ වෙන විදිය. දැන් ඒ උපනිශ්‍රේ පත්‍ය සත්‍ය තීරුම් ගැනීමට මේ විදිහටත් හිතන්න ඕන. ඒ තමයි සෝවාන් ආර්ය උත්තමයන්ට තිබෙන්නේ ගරු කරන්නට පුළුවන් මෙනෙහි කරන්නට පුළුවන් අරමුණු ඔච්චරයිද නෑ තව තියෙන එදිනෙදා දකින කියන දේවල් ඒ වාගේම අහන කියන දේවල් බණ ඇසීම් දේවල් ඒ ඔක්කොම ටික ගත්තා ඒ ඔක්කොම ටික සාමූහික හැටියට ගත්තයින් පස්සේ උන්වහන්සේලාට මේවා තමයි ගරු ආරම්මන වෙන්නේ. මේවා තමයි වැදගත් වටිනා ආරම්මන වෙන්නේ. ඒක නිසා අනිත් ඒවාට දෙන තැනට වඩා මේවට තැනක් උන්වහන්සේලාගේ හිතේ ගොඩාක් බලවත් වෙනවා. පුසජ්ජනේ කෙනෙකුට මෙනෙහි කරනකොට පුසජ්ජන හිතකට පහළ වෙන්නේ මතුවෙන්නේ අර ඒ தത്വයට ගිය නැති අ ගියේ නැති නමුත් ලෞකික වශයෙන් කළා වූ විශාල පින්කම් ආදී දේවල් අරමුණු දැන් ඔය කිව්වේ ආරම්මන උපනිෂේ පත්‍ය ස්වභාවයයි. ඊළඟට අපි මේ තවත් එකකට යන්න ඕන. ඒ මේ ඒක හැබැයි වෙන විදිහටයි කියන්නේ. මේක මතක්ක තියාගන්න ආරම්මන උපනිශ්‍රය කියන එකේදී කියන්නේ ඉස්සර වෙලා කරපු දේවල් වෙච්ච දේවල් ඊළඟට ආරම්මන වශයෙන් කොච්චරක් හයිය තියෙනවද කියලා අරමුණු සම්බන්ධ කරලා තමයි ඔක්කොම කතා කරේ. අරමුණක් හැටියට එන තාලේ. හැබැයි දැන් මේ කියන්න යන කාරණය අරමුණු පටලවා ගන්නේ නැතුව වෙන විදියක් තියෙනවා. ඒ තමයි අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යය. අනන්තර උපනිශ්‍රේ ප්‍රත්‍යය ගැන කියනකොට ආරම්භන කතාවට ගිය විදිහට යන්නේ නැහැ. ඒක මෙහෙමයි තියෙන්නේ. අදට පුළුවන් ප්‍රමාණයක් අපි කියමු ඉතිරි ටික පස්සේ වෙලාවක. පුරිමා පුරිමා කුසල කන්දා පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් උපනේසේ පච්චේන පච්චයෝ. කලින් කලින් පළමුවෙන් පළමුවෙන් පහළ වුණා වූ කුසල ස්කන්ධය. පච්චිමානම් පච්චිමානම් කුසලානම් කන්දානම් පසුව පසුව පහළවන්නා වූ කුසල ස්කන්ධයන්ට බලවත් වූ අනන්ත උපනේශර පත්‍යයෙන් පත්‍ය වෙන. දැන් ඉස්සෙල්ලා කිව්ව ආරම්භන කතාව. දැන් කියන්නේ ඉස්සර වෙලා පහළ වුණා වූ කාරණය පස්සේ පස්සේ ධර්මයන්ට පහළ වෙනවා. හේතු වෙනවා. දැන් කියනවා මෙහෙම. ඉස්සර වෙලා මතක ඇති කිව්වා පුරිමා පුරිමා කුසල ධම්මා පච්චමානම් පච්චමානම් කුසලානම් ධම්මානම් කියන කතාවක්. ඒතන කිව්වේ කුසල ධර්ම හැටියට. දැන් මෙතන කියන්නේ කුසල ස්කන්ධ හැටියට. දෙකම දෙකෙම කියන්නේ එක ආකාරයක් කාරණේ එකයි කතා කරන භාෂාව වෙනයි. පුරිමා පුරිමා කුසල කන්දා. පළමුවෙන් පළමුවෙන් පහළ වෙන කුසල ස්කන්ධය. චිත්තචෛසික ධර්ම. පසුව පහසුව පහළ වෙන්නා වූ ස්කන්ධයන්ට බලවත් හේතුවක් වෙනවා. ඒ කියන්නේ ඉස්සර වෙලා පහළ වුණා වූ මේ කුසල්සිතක් නැති වෙනකොට ඒකට අනතුරුව ගෑවෙන්න අකුසල්සිතක් පහළ වෙන්නේ ඒ හිත ඉවර වෙනකොටම ඒකට ගැළපෙන්නා වූ ඒ වර්ගයේ ළඟින් යන්නා හිත තමයි පහළ කරන්නේ. දැන් අපි කියවනේ කුසල්සිත තියෙනවයි කියලා 21ක් ඒ කුසාසිත 21ේම සාමූහිකව වැඩ කරන ක්‍රියාත්මක වෙන චෛතසිකක් තියෙනවනේ 38ක්. දැන් ওই ටික තමයි මේ ඔය කුසල කන්දහා කියලා කියන්නේ. හැබැයි ඔය 38 මේකට පහළ වෙන්නේ නැහනේ. දැන් ඒ ප්‍රධාන අපි හිතමු සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කියන හිත. ඒක ඇවිල්ලා ජවන් හිතක්නේ. ඒ ජවන් හිත ඉස්සර වෙලාම පහළ වෙනවා. ඒ පහළ වෙන ජවන් හිත ඊට පස්සේ ඒකේ තිබෙන මහ විශාල හයියක් ලබා දෙනවා දෙවෙනි හිතට. ඊළඟට ඒ දෙවෙනි හිත පහළ වුණාන් පස්සේ දෙවෙනි හිත තුන්වෙනි එකට මහා හයියක් ලබා දෙනවා. වෙනස් වෙන්න දෙන්නේ නැහැ. හතරවෙනි ඊට පස්සේ තුන්වෙනි එක හතරවෙනි එකට හතරවෙනි එක පස්වෙනි එකට පස්වෙනි එක හයවෙනි එකට ওই විදිහට මේ උපනිෂ්ඨේ වැඩ කරන තැන ওই විදිහට පිළිවෙලකට පිළිවෙලකට මේ හත්වෙනි අර ජවන්සිත දක්වාම මේ හයියක් ගැම්මක් ලබා දෙනවා. කොහොම නැති වුණා නම් ඔය එකෙන් දෙකෙන් කඩලා යනවා. එහෙම වෙන්නේ නැත්තේ ආපු ගමන් මේ කුසල ස්කන්ධයන්ට ඉස්සරහට යන්න පළමුවෙන් පළමුවෙන් පහළ වෙන්නා වූ දේවල් පසු එකට බලවත් උපකාර ශක්තියක් ප්‍රදානය කරන නිසා තමයි මේ ඔය හින්දා මේක නවතින්නේ දැන් අපිට අපි මේ වෙලාවේදී දැන් මේ පහළ අපිට දැන් පහළ වෙලා තියෙන හිත මේක මෙතනින් නවතින්නේ නැත්තේ මේකට කලින් එකක් අපිට ලබා දීලා මේක දුර්වල වෙන්නේ නැත්තේ ඉස්සල්ලා එකේ හයියක් අපිට මේක ලබා දීලා ඒක මතු කරපු නිසා. ඒක නිසා කියනවා පළවෙනි පළවෙනි ස්කන්ධය පසුව පසුව පහළ වෙන ස්කන්ධයන්ට මහා බලවත් උපනිෂ්ඨයක් ඇති කරනයි කියලා. ඊළඟට කියනවා අනුරෝමං ගෝත්‍රබු සනන්තර උපනිෂ්ඨේ පච්චේන පච්චේන පච්චය. මේ මතකනේ කිව්වා සෝවාන් වෙන අවස්ථාවේදී සෝවාන් මේ නිර්වාණය පැත්තට හිත හරවන චිත්තය තමයි ගෝත්‍රබු සිත. ඒ ගෝත්‍රබු සිත හොඳ වටිනා. ලෝකෝත්තර පැත්තට හැරිච්ච හිතක්. ඊට කලින් පහළ වෙනවා අනුලෝම හිත කියලා හිතක්. ඒක කාමාචර හිතක්. හැබැයි අනුලෝම හිත කියන එක ඔය ආවට ගියාට පාවිච්චි මේ පහළ කරගන්න බෑ. අනුලෝම හිතක් කියන එක ධානයේක ඇරෙන්න මේ ලෝකෝත්තර හිතක චිත්ත වීතියක පහළ වෙනවා නම් ගෝත්‍ර භූ හිතක් පහළ කරන්නට ගැළපෙන විදිහටම හයියට පහළ වෙන්න ඕනේ. සමහරට ඔය මේ මේ වගේ පහළ වෙනවා මා හර්පණා චිත්ත වීතිවල ඒ පහළ වෙනවා මේ ධ්‍යාන චිත්ත වීතිවල පහළ වෙනවා. ඒ ඒකේ තිබෙන හයියට අනුව මානසිකාරයට අනුව ඉස්සරහාට මෙන්න මෙහෙම දෙයක් සිදු වෙනවා කියන සලකුණ දීන් වශයෙන් අනුලෝම වශයෙන් තමයි ඒක පහළ වෙන්නේ. අනුලෝමං ගෝත්‍ර බුස්ස අනන්ත රූපනිසේ පච්චේන පච්චයෝ අනුලෝමිත පහළ වන ගමන්ම ඊළඟට පහළ වෙන්නේ අර ගෝත්‍ර බුහිත ගෝත්‍ර බුහිතට හරි හයියක් ලබා දෙනවා අනුලෝමිත. ඊළඟට ඉහළ මාර්ගයකට ගියොත් අනුලෝමං ගෝදානස්ස අනන්ත උපනිෂේ පච්චේන පච්චයෝ අනුලෝම හිත වෝදාන සිතට පිරිසුදු සිතට අනන්ත ප්‍රත්‍යයෙන් අනන්ත උපනිෂයෙන් උපනිෂය වෙනවා. ඊළඟට මාර්ගසිතට ගෝත්‍රපුසිත. මේ කලින් කලින් පහළ වෙන්න දේවල් පසුව පසුව පහළ වෙන්නා වූ දේවල්ට උපකාර වෙන විදිය තමයි මේ කියන්නේ. හැබැයි විශේෂිත උපකාරයක්. ශේස්ත්‍ර වුණා විතරක් නෙවෙයි. බෝධානං මාර්ගස්ස අනන්ත රූපනිසේ පච්චේන පච්චයෝ සෝ සකදාගාමි හිතක් ඒ වගේම අනාගාමි හිතක් ඊළඟට උපරිමේටි ගියන් පස්සේ රහතන් වහන්සේලාගේ පහළවන රහත් හිතට කලින් පහළ වෙන්නේ මොකද්ද? නිර්වාණය අසු කරලා දෙන්නා වූ නිර්වාණය හොඳට කරලා දෙන්නා වූ ඊට පස්සේ තමයි මාර්ග සිත පහළ වෙන්නේ. හැබැයි වෝදාන සිතේ නිර්වාණයට හැරෙන හිතයි මාර්ග සිතේ තමයි කෙලෙස් නැසන ගතිය තියෙන්නේ. ඒ නිසා මේ කියන්නා වූ අනුලෝම හිත ඊළඟට ගෝත්‍ර භූහිත, බෝධාන හිත කියන චිත්තයෝ තුන් දෙනා අවස්ථානුකූලව ඊළඟට පහළ වන ප්‍රකෘති උපනිශ්‍රේ ප්‍රත්‍ය වශයෙන් හිත පහළ වෙන හිතට ප්‍රකෘති උපනිශ්‍රේ වශයෙන් මේ මේ අනන්ත උපනිශ්‍රේ වශයෙන් බලපානවා. ඉතින් මෙන්න මේ කතාවේදී අපි තේරුම් ගන්න ඕනේ මේක විස්තර කරනවා කරුණු කොටස් තුනකට එකක් තමයි ආරම්මන උපනිෂේ ප්‍රත්‍ය වශයෙන් අනන්තර උපනිෂේ ප්‍රත්‍ය වශයෙන් ප්‍රකෘති උපනිෂේ ප්‍රත්‍ය වශයෙන් හැබැයි මේක තුන් ආකාරයකට කියන්න පුළුවන් දැන් බණ දේශනාවකදී සාමාන්‍ය ජනයාට කතා කරනකොට ආරම්මන උපනිෂේ ප්‍රත්‍ය වශයෙන් හතර ගැලපෙනවා ඒක සිද්ධියකුත් වෙනවා චිත්තචෛසික ධර්මයන් හොඳට අධ්‍යයනය කරලා ඒවත් පිළිබඳ වැටහීමක් හදාගෙන තිබෙන අයට මේ අනන්ත ප්‍රණිසිත ප්‍රත්‍යත් වටිනවා. ඒක තමයි ඒ අයට ගැළපෙන හොඳම තැන. අනිත් එක හොඳ සූත්‍ර ධර්මයේම ඉගෙනගෙන කියාගෙන සද්ධා ආදී ගුණ ධර්ම පිළිබඳව හැඳින්වීමක් කියන අයට අර ප්‍රකෘති උපනිෂේ ප්‍රකෘති උපනිෂේ පිළිබඳව කියලා දෙනකොට හොඳට වැටහෙනවා. ඒ නිසා මේ වෙලාවේදී මම මේ පින්වතුන්ට අදට මේ කතා කරන්නා වූ උපනිෂේ ප්‍රත්‍ය යටතේ ඒ වගේම තව තියෙනවා ඉස්සරහට ඔය වීති ටිකක් කියන්න ඒ ටික පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා ඊළඟට මේ අපි දැන් මේ වෙලාවේදී මේ පින්වතුන්ට මේ ටික ප්‍රමාණවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා අද දවසේ හැටියට මේක අවසානිය නෙවෙයි. ඉතින් මේ පින්වත් හැම දිනාටම ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය මේ චිත්තචෛසිකයන් ඊළඟට ඒවට පහළ වෙන චිත්තචෛසික ධර්මයන් ඊළඟට ඊළඟට පහළ වෙන චිත්තචෛසික ධර්මයන්ට බලපාන විදිය පිළිබඳව කරලා තියෙන කතා විග්‍රහය. ඒ වගේම ඒ වගේ තිබෙන ಗುಣ සහ ඒ වගේ තිබෙනා වූ ඈඳි කරලා තියෙන විස්තර ඉතින් මේ විදිහට අසාගන්ට ලැබෙන්නේ පෙර පිනක බලයෙන් ඒ වගේම තමයි හිත බොහෝම සියුම් දේවල් පිළිබඳව යවල විග්‍රහාත්මක බලලා තිබෙනවා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ නුවණින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සියුම් නුවණින් ස්පර්ශ කොට අපිට කියලා දීලා තිබෙන ධර්ම කොටාසේ මේ පින්වතුන්ට අසා ගන්න ලැබුණා අදට ප්‍රමාණවත් පරිද්දෙන් මේ විදිහට අපි ධර්මය අසාගෙන මෙනෙහි කරගෙන හිතාගෙන ඒවා තුලින් ඒවා ක්‍රියාත්මක වෙන විදියත් අවබෝධ කරගෙන සසල දුකින් මිදී නිවනින් සැනසෙන්න ලැබේවා නිර්වාණ අවබෝධයේ පිණිස මේ ඇසූ පිනක් හිතූ පිනක් මෙනෙහි කරපු පිනක් හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. ආදෝ සාදු සාදු. තෙරුවන් සරණයි සම්මත. ස්වාමීන් වහන්සේ අපිට දන්නවා හිටිය අපිට පැයක පමණ කාලයක් තමයි අද අප වෙනුවෙන් විඩම් කරන්න හැකියාව තියෙන්නේ කියලා. ඒ අනුව මම හිතනවා ඒ කාලේ කාලේ දැන් වෙවිගෙන යනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අදත් අපිට වෙනදා වගේම මහා සීතාත්ම විස්තරාත්මකව ඒ දහම් කරුණු ඉදිරිපත් කරලා අපිට කියලා දුන්නා. ඉතින් ඒ ඒ ධර්ම දානමේ කුසලයේ ඔබ වහන්සේගේ පතන බෝධියකින් නිර්වාණ ධාතු සාක්ෂාත් වීම සඳහාම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවනට සිසිලස් වේදමනු දෙවියන් සීලම් කල්යනා විත්‍යන් වෙනුවෙනුත් එහෙමනම් ස්වාමීන් වහන්සේ වහන්සේ දිතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි හොඳයි පින්වත්නි සැප වේවා. ඉතින් අද මේ පැවැත්වූ සාකච්ඡා ඒ දේශනාවත් අපිට මේ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන්න අවස්ථාව සැලසුණේ පින්වත් ලලිත් මහත්මයා නිසා. ඉතින් ලලිත් දරුවත් මහත්මයාටත් ඒ වගේම මේ මෙහෙවීම කටයුතු කරන්නා පින්වත් ජයන්ත මහත්මයා අතුළු සෑම දිනාටමත් ඒ වගේම අසාගෙන සිටිනා වූ සෑම දිනාටමත් විශේෂම ධර්මාභෝධය පිණිස වේවා. ඒ වගේම ධර්මයේ පතුරවනවා වගේම ධර්මය අනිත් අයට කියලා දෙනවා වගේම අහනවා වගේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා මේ දහම් කරුණු තේරුම් ගන්නට වටහා ගන්නට හිත යොදාන්නත් හැම දිනකටම ශක්තිය ලැබේවා පුණ්‍ය වාසනාවක් අපි හැම කෙනාට ලැබී තිබෙන්නේ ඒ නිසා අපේ පින්වත් දලුවත් මහත්මයා ප්‍රධාන මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම මාර්ගයේ තව තව අවබෝධයෙන් ඉස්සරහට ගිහිල්ලා අකම්පිත හිතක් හදාගෙන සසර දුකින් මිදලා ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේදු මහරහතන් වහන්සේලා විසින් සාන්තයි සැපයි හොඳයි කියා අවබෝධ කරගත්තා වූ ඒ නිර්වාණ ධාතුව සැප ඇති සාන්ත වූ අසංකත නිර්වාණ ධාතුව නුවණින් ස්පර්ශ කරන්ට අපිට අවස්ථාව ලැබේවා නිර්වාණ අවබෝධය පිණිස මෙත්ින් හේතු වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සැනසෙල්ලක් වේවා සාදු සාදු සාදු සාදු